ඒ භාග්‍යවත් වූ අරහත් වූ දසබලධාරී වූ තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. තෙරුවන් සරණයි සහ සම්බන්ධ වූ ඔබ සියලු දෙනාටම සුපුරුදු පරිදි ආරම්භ කරන්නට යෙදුණු සෙනසුරාදා දින ධර්ම සාකච්ඡාවේ අංගුත්තර නිකායේ තික නිපාතයේ ලෝණපල සූත්‍රය පාදක කොටගෙන අකුසල විපාක යටපත් කරන්නේ කෙසේද යන මාතෘකාවට ප්‍රකාරව දිග හැරෙනු ලබන ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට මේ ගෞරවනීය ආරාධනය පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී පූජ්‍යපාද ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේටයි ඔබ වහන්සේට මාගේ උත්තම নমස්කාරය අවසරයි ස්වාමින් වහන්සේ. ත්වන් සරණයි හැම දිනාටම අද දවසේත් අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අද දවසෙත් අපේ අනුරුද්ධ හාමුදුරුවන්ට සහභාගී වෙන්නට අවකාශයක් නැහැ. ඒ නිසා අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. පසුගිය සතියේ පොහෝ දිනය නිසා අපට ධර්ම සාකච්ඡාව පවත්වන්නට අවකාශ ලැබුණේ නැහැ. පොහෝ දිනේ වගේම අපි සත්‍යක්‍රියාවත් රාත්‍රී කාලේ 8යි 8ට තමයි යොදාගෙන තිබුණේ. ඉතින් ඒ සඳහා සහසම්බන්ධ වුණු සියලු දෙනාටමත් විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. එතකොට අද දවසේ අපි අනුරුද්ධ පසුගිය සති 9ක් මුළුල්ලේම අපි කතා කළේ අංගුත්තර නිකායේ තික නිපාතේ ලෝණඵල සූත්‍රේ පාදක කොටගෙන අකුසල කර්ම විපාක යටපත් කරන ක්‍රමෝපායන් පිළිබඳවයි. අද එහි 10 වැනි සාකච්ඡා වාරය අද දවසටත් අපිට ඒ ලෝණපල සූත්‍රයේම පාදක කොටගෙන කෙරෙන සාකච්ඡාව ඉදිරියට දිගහැරෙන්නේ අපි එහිදී සූත්‍ර දේශනාවේ අන්තර්ගත වෙන කාරණා සියල්ලක්ම සාකච්ඡා කරලා ඉන් අනතුරුව තවත් සූත්‍ර දේශනා සහ ත්‍රිපිටකයේ නොඑක් තැන ඇතුළත් වෙන කාරණා පාදක කොටගෙන අකුසල කර්ම විපාක යටපත් කරන ක්‍රම කිහිපයක් පිළිබඳව තවදුරටත් අපි සාකච්ඡා කළා. එහි පළමු කාරණය ප්‍රතිවිරුද්ධ කුසල් ජනිත කිරීම. දෙවන කාරණය ප්‍රයෝග සම්පත්තිය. තුන්වැනි කාරණය ප්‍රාර්ථනාවන් ඇති කර ගැනීම. එතනට එනකන් අපි කතා බහ කළා. අද අපට කතා කරන්නට නියමිතව තියෙන හතරවෙනි කාරණය ඒ තමයි තවත් කෙනෙකුගේ අකුසල කර්ම විපාක යටපත් කරන්නට යටපත් කරලා එයාගේ ජීවිතයට යහපත සිත සාන්තිය උදා කරන්නට අපට කළ හැකි උපාය මාර්ගයක් තමයි ආශිර්වාදය සහ සත්‍යක්‍රියාව. එතකොට දැන් අපි මුලින් කතා කරපු කාරණා, ඒ කියන්නේ ලෝණපල සූත්‍රයේ කියවෙන ආකාරයට මහේශාක්‍ය භව ඇති කරන කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියන ඒ සතරාකාර භාවනාව ඒවා Taman විසින්ම ප්‍රගුණ කරලා Taman වෙත පැමිණෙන අකුසල කර්ම විපාක යටපත් කරන්නට ඒවා ප්‍රයෝගී කරගන්න පුළුවන්. ඒ වගේම අපි පසුව කතා බහ කළ ඒ අකුසල කර්මයට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම රැස් කිරීම ඒකත් Taman විසින්ම සිද්ධ කරලා තමන් වෙත පැමිණෙන අකුසල කර්ම විපාක යටපත් කරන්න පුළුවන්. ඊළඟට ප්‍රයෝග සම්පත්තිය හැටියට සිතුවිලි වචන ක්‍රියා සහ බාහිර සාධක ප්‍රඥාවෙන් හසුරුවාගෙන අකුසල කර්ම විපාක යටපත් කිරීම ඒකත් Taman විසින්ම කළ හැකි උපාය මාර්ගයක්. ඒ වගේම තුන්වෙනි කාරණේ හැටියට අපි සිහිපත් කළේ ප්‍රාර්ථනා ඇති කර ගැනීම. ඒකත් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ගොඩාක් වැදගත් කරුණු එහිදී මතු කරගන්නට පුළුවන් වුණා. එතකොට ප්‍රාර්ථනාවත් Taman විසින්ම ජනිත කරමින් ඇති කරමින් ඒ Tamanගේ සසර ගමනේ Taman හා බැඳී පවතින අකුසල කර්ම විපාක යටපත් කරගන්න Taman විසින්ම කළ යුතු පාය මාර්ගයක්. නමුත් මේ හතරවෙනි කාරණය ආශිර්වාදය සහ සත්‍යක්‍රියාව තමන් වෙනුවෙන් නොවේ අනිත් අය වෙනුවෙන් තමයි අපිට බහුලව පාවිච්චි කරන්න පුළුවන් එතකොට අපේ ජීවිතයට පැමිණෙන යම්කිසි අකුසල කර්ම විපාකයක් යටපත් කරගත යුතු නම් ඒ බඳු අවස්ථාවල අපට අන් අයගේ ආශිර්වාදය අන් අය අප වෙනුවෙන් කරන සත්‍යක්‍රියාවන් විශේෂයෙන් එතනදී ප්‍රයෝජනවත් වෙනවා අපට අනිත් අය වෙනුවෙන් ඒ බඳු ආශිර්වාද සත්‍යක්‍රියාවන් කරන්නට පුළුවන්කම තියෙනවා එතකොට මෙතනදී අපි මූලික වශයෙන් හඳුනා ගන්නට ඕන ආශිර්වාදයක් කියන්නේ මොකක්ද? ප්‍රාර්ථනාවක් කියන්නේ මොකක්ද? සත්‍යක්‍රියාවක් කියන්නේ මොකක්ද? දැන් ප්‍රාර්ථනාව ගැන පසුගිය සතියට පෙර සතිය අපි දීර්ඝ වශයෙන් කතා කළා. යම්කිසි කුසල ක්‍රියාවක් සිද්ධ කරලා ඒ කුසලය යම්කිසි ඉලක්කයක් වෙත යොමු කිරීම ඒ කියන්නේ කුසල බලය මෙන්න මේ යහපත් පරමාර්ථය සාධනය කරගන්නට හේතු වේවා කියන යම්කිසි අනාගත ඉලක්කයක් සඳහා Taman විසින් සිදු කරන කුසලය ආයෝජනය කිරීම යොමු කිරීම ඉලක්කගත කිරීම තමයි අපි ප්‍රාර්ථනාව හැටියට එහිදී කතා බහ කළේ ආශිර්වාදයයි කියලා කියන්නේ යම්කිසි කුසලයක් පාදක කොටගෙන හෝ වේවා යම්කිසි ගුණයක් සීලයක් පදනම් කොටගෙන හෝ අන් අය වෙනුවෙන් කරන සුබ ප්‍රාර්ථනාව. ඒ සුබ ප්‍රාර්ථනාව මානසිකව කරන්නටත් පුළුවන්, වාචසිකව කරන්නටත් පුළුවන්. එතකොට වාචසිකව සිදු කිරීම තුලත් යම්කිසි බලයක් ගොඩ නැගෙනවා. ඉතින් ඒ සඳහා මනස මූලික වෙන නිසා මානසික සුබ ප්‍රාර්ථනාව අවංකව මතුනොත් තමයි ඒක අන් අයට ආශිර්වාදයක් වෙන්නේ යහපතක් වෙන්නේ. එතකොට සත්‍ය ක්‍රියාවකදී කෙරෙන්නේ තමන්ගේ මනසෙහි ගොඩනගා ගන්නා වූ යම්කිසි මානසික ශක්තියක් අදාළ යහපත් ඉලක්කය සපුරාලන්නට ඒ මොහොතේම ක්‍රියා කරවීම මෙහෙයවීම ඒ මානසික ශක්තිය මෙහෙවලා අදාළ කාර්ය සම්පූර්ණ කරන්නට ක්‍රියාත්මක වීමේ වැඩපිළිවෙලක් තමයි සත්‍යක්‍රියාව කියලා කියන්නේ. එතකොට අද දවසේ අපේ මාතෘකාව හැටියට කතා බහ කරන්නේ අකුසල කර්ම විපාක යටපත් කරන්න අපට කොහොමද ආශීර්වාදය සහ සත්‍යක්‍රියාව පාවිච්චියට ගන්න පුළුවන් වෙන්නේ කියන බව. එතකොට මූලික වශයෙන් අපි ආශීර්වාදය පිළිබඳව අපේ අවධානය යොමු කළොත් ආශිර්වාදය අපි මුලින් සඳහන් කළ පරිදි අපිට මානසිකවත් සිද්ධ කරන්නට පුළුවන් වාචසිකවත් සිද්ධ කරන්නට පුළුවන්. ඒ දෙකම එකතු වුණොත් ඒක වඩාත් ප්‍රබල යහපතක් කරන්නට සමත් වෙනවා. එතකොට මේ ආශිර්වාද ගණයට තමයි ඇතුළත් වෙන්නේ පිරිත් දේශනා, ඒ වගේම නිවැරදි විදිහට සකස් කළොත් සෙත් කවි ආදී එබඳු දේවල් තුලින් තව කෙනෙකුට ආශිර්වාද කරන්න පුළුවන්. එතකොට ඒ වාක් ශක්තියත් එතනදී වැදගත් වෙනවා. ප්‍රධාන වශයෙන්ම මානසික ශක්තිය තමයි එතනදී වඩා වැදගත් වෙන්නේ. දැන් අපි මුල් අවස්ථාවේදී කතා බහ කළා මේ අකුසල කර්ම විපාක අපි වෙත පැමිණීම ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක කියන දෙවිධයකින් ලැබෙනවා. ප්‍රතිසන්දි විපාක කියලා කියන්නේ ප්‍රතිසන්දි විඥානය එහෙම නැත්නම් පෙර භවයෙන් අපි මිය ගිහිල්ලා අභිනව ආත්ම භාවයක ජනිත වෙනකොට ඒ පළමු සිත ජනිත වෙන්නේ කොතනද කියන බව දෙව්ලොවද මනුලොවද බඹලොවද සතර අපායද කියන බව තීරණය කරන්නට කර්ම වේගය බලපවත්වනවා ඒක තමයි ප්‍රතිසන්දි විපාකයයි කියලා හැඳින්වෙන්නේ ප්‍රවෘත්ති විපාකය කියලා කිව්වේ ඉපදුනාට පස්සේ මිය යන තෙක් අපට ලැබෙන සුඛ හෝ දුක්ඛ හෝ විපාකයක් එතකොට එහිදී අපි කතා කළා අභිධර්මයේ පැහැදිලි කරන ආකාරයට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන මේ පංච විඤ්ඤාණයන්ම ජනිත වෙන්නේ පූර්වකృత කුසල විපාකයක් හැටියට හෝ අකුසල විපාකයක් හැටියට. නමුත් මනෝවිඤ්ඤාණය කුසල අකුසල විපාක හැටියට නෙමෙයි ඒ මොහොතේ අපි පවතින මානසික தත්ත්වය මත තමයි මනෝවිඤ්ඤාණයන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා සියල්ල කර්මය මත සිදු වෙනවයි කියන තැනට අපිට නිගමනය කළ නොහැකි වෙන්නේ ඒ නිසයි කියන කාරණා අපි මුල් දේශනාවලදී සාකච්ඡා කළා. දැන් මෙතනදී ඒ කාරණේ අපි නැවතත් සිහිපත් කළේ අපට බාහිරින් ඇසට කනට නාසයට දිවට කයට ස්පර්ශ වෙන්නා වූ කර්කශ අරමුණු ඒවා සාංශාරිකව කරන ලද අකුසල කර්ම විපාකයක් හැටියට මතුවේ. එතකොට යම්කිසි කෙනෙක් රෝගී වෙනවා නම් එතකොට ඒ රෝග රෝග භවෙන් පීඩා විඳිනවා නම් එතනදී කායික වශයෙන් ඇතිකරනේ පීඩාව සාංශාරිකව කරන ලද අකුසල කර්ම විපාකයක් ඉස්මතු වීම. දැන් අපි දන්නවා අපේ ධර්ම සාහිත්‍ය දිහා බැලුවාම බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ඒ වගේම රහතන් වහන්සේලාගේ ජීවිතය ඒ පිළිබඳව ඉතිහාස ප්‍රවෘත්ති අරගෙන බැලුවහම බුදුරජාණන් වහන්සේට රෝගී වුණු අවස්ථාවල එතකොට උන්වහන්සේටත් යම්කිසි කායික දුක්ඛයක් මතුවෙනවා නම් ඒ සාංශාරිකව කරන ලද අකුසල කර්ම විපාකයක් හැටියට තථාගතයන් වහන්සේට එම බරපතල විදිහට විපාක දීපු කර්ම 12ක් පිළිබඳව දැක්වෙනවා. ඒවා පිලෝතික කර්ම හැටියට දක්වලා තියෙනවා. තද බල ශීර්ෂාබාධයක් විටින් විට මතුවීම, ඒ වගේම තුනටිය වේදනාව මතුවීම, ලේ අතිසාර රෝගය මතුවීම, දේවදත්ත හාමුදුරුව විසින් ගල් පෙරළලා උන්වහන්සේගේ පාදයේහි ලේ මතු කිරීම ආදී මේ කායික පීඩාවන් උන්වහන්සේට ඇති කරන්නේත් එතකොට සාංශාරිකව කරන ලද අකුසල කර්ම විපාක විපාක දීමක් හැටියට. දැන් සමහර කෙනෙක් බුදුරජාණන් වහන්සේට අකුසල කර්ම විපාක දුන්නයි කියන එක පිළිගන්න කැමති නැහැ. ඉතින් ඒ ධර්මය නොදන්නාකම නිසා ඇතිවෙන ගැටලුවක් එතන තියෙන්නේ. මොකද අභිධර්මයේ පැහැදිලිවම මතු කරනෝ රහත් උනත් රහත් නොඋනත් දුක්ඛ සහගත කාය විඥානයන් ඇති වෙනවා නම් ඒ ඒ ඇති වෙන්නෙම සාංශාරිකව කරන ලද අකුසල කර්ම විපාක හැටියට. ඒතර සුඛ සහගත කාය විඥානයන් මතුවෙනවා නම් සසරේ කරන ලද කුසල කර්ම විපාක හැටියට. ඒතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ රහතන් වහන්සේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේලා එතෙන් පටන් නැවත කුසල කුසල කර්ම ජනිත කරන්නේ නැහැ. කර්මක්ෂය කර ඥානය තුලින් අරහත් මාර්ග ඥානය අරහත් මාර්ගඥානෙන් උන්වහන්සේලා మතු ජනිත කරන්නා වූ කුසල කුසල කර්මයන්හි විපාක ඇති කරන ස්වභාවය සම්පූර්ණයෙන්ම නිෂේධ කරලා තියෙනවා. එතකොට නමුත් මෙතෙක් සසරේ සිද්ධ කරන ලද කුසල කුසල කර්මයන් මතු ප්‍රතිසන්ද විපාක ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ. නමුත් ජීවිතේ පවතින තාක්කල් ප්‍රවෘත්ති විපාක ඇති කරන්නට සමත් වෙනවා. ඒ කාරණාත් අපි මුලදී මේ දේශනා පෙළේ සාකච්ඡා කළා. එතකොට දැන් ඒ ප්‍රවෘත්ති විපාක ඇති කරන නිසා තමයි බුදුරජාණන් වහන්සේට දානමාන ලැබෙන්නේ වැඳුම් පිදුම් ලැබෙන්නේ ඒ කුසල විපාකයන් විපාක දෙන්නේ උන්වහන්සේට ප්‍රවෘත්ති විපාක ලැබෙන නිසා. එතකොට කුසල විපාක ප්‍රවෘත්ති විපාක හැටියට ලැබෙනවා නම් අකුසල විපාකත් අනිවාර්යයෙන්ම ප්‍රවෘත්ති විපාක හැටියට ලැබෙන්නට පුළුවන්කම තියෙනවා. අකුසල විපාක විතරක් බුදුරජාණන් වහන්සේට ලැබෙන්නේ නැහැ කියලා කියනවා නම් ඒක ධර්මය පිළිබඳව නොඇටහීම නිසා කරුණ පටලවා ගැනීම නිසා කරන ප්‍රකාශනයක් වේ. එතකොට දැන් අපි මෙතනදී පැහැදිලි කරන්න උත්සාහ කළේ බුදුරජාණන් වහන්සේ රෝගී වුණු අවස්ථාවක චුන්ද මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කළා. ඒ වැඩම කරපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා චුන්ද ඔබට බොජ්ජංග ධර්ම වැටහේවා. ඒ කියන්නේ බොජ්ජංග ධර්ම දේශනා කරන්න ප්‍රකාශ කරන්න කියන ආරාධනයයි සිහිපත් කිරීමයි බුදුරජාණන් වහන්සේ එහිදී සිද්ධ කරන්නේ. එතනදී චුන්දහා මුදුරෝ බුදුරජාණන් වහන්සේ විසින්ම අවබෝධ කළා වූ සත්‍ය බොජ්ජංග ධර්ම පිළිබඳව කරුණු සිහිපත් කරමින් බොජ්ජංග දේශනාව කරනවා. ඒ දේශනාව ශ්‍රවණය කරන තථාගතයන් වහන්සේට උන්වහන්සේගේ කායික රෝග පීඩාවන් සුවපත් වෙලා නිරෝගී වුණු බව දැක්වෙනවා. චුන්දත්තේර බොජ්ජංගේ දැන් මහපිරිත් පොත ගත්තාම එහි අපට හුඟක් කියවලා පළපුරුදුවේ මේ චුන්දත්තේර බොජ්ජංගය. ඊළඟට කස්සපත්තේර බොජ්ජංගේ මොග්ගල්ලනත්තේර බොජ්ජංගේ කියලා තවත් බොජ්ජංග පිරිත් දෙකක් තියෙනවා. පිරුවානා පොත් වහන්සේට ඇතුළත් කරලා එතකොට ත්‍රිපිටකයේ සඳහන් සූත්‍ර පිටකයේ සඳහන් වෙන සූත්‍ර දේශනා එතකොට ඒ වැදි කියවෙන්නේ මොගලන් මහරහතන් වහන්සේ රෝගී වුණු අවස්ථාවක සහ කාශ්‍යප මහරහතන් වහන්සේ රෝගී වුණු අවස්ථාවක බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා වෙත වැඩම කරලා ඒ පිරිත් දේශනාවන් බොජ්ජංග දේශනාවන් දේශනා කළ අවස්ථාවේදී ඒ දේශනාව ශ්‍රවණය කරලා උන්වහන්සේලා නිරෝගී වූ ආකාරය. ඊළඟට ගිරිමානන්ද සූත්‍රයේ දැක්වෙන්නේ ගිරිමානන්ද තෙරුන් වහන්සේ රෝගී වුණු අවස්ථාවක ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා කරුණු සිහිපත් කළ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දස සංඥා පිළිබඳව ගැඹුරු දේශනාවක් කරනවා. ඒ දේශනාව ගිහිල්ලා ආනන්ද හාමුදුරුව විසින් ගිරිමානන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කළාම ඒ දේශනාව ශ්‍රවණය කරලා උන්වහන්සේගේ රෝගී තත්ත්වයන් සමනය වෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගිරිමානන්ද හාමුදුරුව මේ හැම හැම කෙනෙකුම කායික වශයෙන් රෝගී වෙලා යම් පීඩාවක් වින්දා කියන්නෙම අකුසල කර්ම විපාකයක් තමයි උන්වහන්සේලාට මේ අවස්ථාවේ විපාකත්වයට පැමිණෙන්නේ. එතකොට අර ගැඹුරු දහම් කරුණු ශ්‍රවණය කළාම ඒ පිරිත් දේශනාවන් හැටියට ඒ දේශනාවන් දේශනා කළාම උන්වහන්සේලාගේ රෝගයන් සමනය වෙලා උන්වහන්සේලා සුවපත් වුණා කියන එකේ තේරුම අර අකුසල කර්ම විපාක එතනින් යටපත් උනායි කියන එක. එතෙන් පටන් කුසල කර්ම විපාක ඉස්මතු වෙලා විපාකත්වයට පැමිණෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේලාට අර කායික දුක්ඛ වේදනාව. එහෙම නැත්නම් දුක්ඛ සහගත කාය විඥානයන් එතනින් එහාට මතුවෙන්නේ නැහැ. සුඛ සහගත කාය විඥානයන් තමයි මතුවෙන්නේ. ඒ කියන්නේ අර එතෙක් දුක පීඩාව ඇති කරන්නට සමත් වෙච්ච අකුසල කර්ම ශක්තිය අර පිරිත් දේශනාවේ ආශිර්වාදයෙන් යටපත් වුණා. ඉතින් එතන බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා සම්බන්ධව සාමාන්‍ය ප්‍රත්‍යඥයෙකුට වඩා විශේෂත්වයක් තියෙනවා. උන්වහන්සේලා ඒ ධර්මය අවබෝධ කළ උතුමන්. එතකොට ඒ අවබෝධ කරගෙන සිටියා උනත් තමන් දන්නා ධහම සිහි කිරීම වෙනම කාරණයක්. අන් අය විසින් ඒ ධහම සිහිපත් කරලා ආශිර්වාද කිරීම තවත් කාරණයක්. එතකොට මේ දෙක පැහැදිලිව වෙනස් කරුණු දෙකක් හැටියට අපිට මෙතනදී හඳුනා ගන්නට පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට මතුණු රෝගී තත්ත්වයන් උන්වහන්සේ විසින් සමාධි බලයෙන් යටපත් කරපු අවස්ථා තියෙනවා. අතිසාර රෝගය මතුණු අවස්ථාවල උන්වහන්සේ ඒක සමාධි බලයෙන් යටපත් කළා. ඒ වගේම යම් යම් කාය පීඩා ඇති වෙනකොට තථාගතයන් වහන්සේට ඒ පීඩාවන් තමන් වහන්සේ විසින්ම සමනය කර ගැනීමේ හැකියාව තියෙනවා. උන්වහන්සේ ඉද්ධිපාද ධර්ම දිනු කරලා තියෙන නිසා. නමුත් මේ බොජ්ජංග සූත්‍රවලදී දැක්වෙන විශේෂ කාරණය තමයි උන්වහන්සේ විසින්ම චුන්ද හාමුදුරුවන්ට සිහිපත් කරනවා ඒ බොජ්ජංග දේශනාවන් දේශනා කරන හැටියට. එතකොට ඒ දේශනාව ශ්‍රවණය කරලා තථාගතයන් වහන්සේගේ ඒ කායික දුක් වේදනාවන් සමනය වුණු බව ඒ සූත්‍ර දේශනාවේ පැහැදිලිව දක්වලා තියෙනවා. එතකොට මේ වගේ කරුණු ගත්තහම අපට ඊ타ත්ම ප්‍රකට වෙන කාරණේ තමයි කෙනෙකුට ජීවිතයේ බලපවත්වන යම්කිසි අකුසල කර්ම විපාකයක් හැටියට මතුවෙන කාය පීඩා, බාහිර පීඩා සමනය කරලා ඒ අකුසල කර්ම යටපත් කරලා ජීවිතයට සුවය සැපත යහපත ශාන්තිය ළඟා කරවන්නට මේ ආශිර්වාදෙහි ඇති වැදගත්කම. එතකොට මේ ආශිර්වාදයට බුද්ධ දේශිත පිරිත් දේශනාවක පිරිත කියලා කියන්නේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ. ඒ රත්නත්‍රේ ගුණ ඇතුළත් වෙන බුදු ගුණ ඇතුළත් කරලා දැන් රතන සූත්‍රය වගේ ගත්තාම මේ රත්නත්‍රේම ගුණ එහි ඇතුළත් වෙනවා. රතන සූත්‍ර දේශනාව දේශනා කළ අවස්ථාව ගත්තාම එතනදිත් අපට පැහැදිලි වෙනවා විශාලා මහනුවර තුම්බිය. එතකොට රෝග බිය, අමනුෂ්‍ය බිය, දුර්භික්ෂ බිය. එතකොට දුර්භික්ෂ බිය අපට ස්වභාවික කාරණයක් හැටියට හඳුනා ගන්නට පුළුවන්. අමනුෂ්‍ය බිය බාහිර කාරණයක් හැටියට හඳුනා ගන්නට පුළුවන්. නමුත් ඒ කාරණා දෙකෙන්ම යම්කිසි පුද්ගලයෙකුට පීඩා පැමිණෙනවා නම් ඒ පීඩාව ඔහු වෙත පැමිණෙන්නේ ඒ තනත්තා සතු අකුසල කර්ම විපාකයක් හැටියට. ඊළඟට රෝග බිය රෝගය තමන්ගේ ශරීරය තුලම මතුවෙනවා. ඒක ප්‍රධාන වශයෙන්ම අකුසල කර්ම විපාකයක් ඉස්මතු වීමක්. දැන් අපි නැවතත් මෙහිදී සිහිපත් කරනවා මේ කරුණු කියනකොට වරදවා වටහා ගන්න එපා. එහෙනම් මේ ජීවිතයේ සිද්ධ වෙන හැම දෙයක්ම කර්මය මතද සිද්ධ වෙන්නේ කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන හැම දෙයක්ම කුසල අකුසල කර්ම විපාකයක් හැටියටයි මතුවේ. ඒතකොට ඒ වාට අපේ මනසින් අපි ප්‍රතිචාර දක්වන්නේ කුසල අකුසල කර්ම විපාක අනුව නෙමෙයි අපි මේ මොහොතේ සති සම්පජඤ්ඤයෙන් හෝ සති සම්පජඤ්ඤයෙන් තොරව හෝ හැඟීම් බරව හෝ ආවේගකාරීව හෝ මේ වෙලාවේ අපේ මනස ක්‍රියාත්මක වෙන රටාවත් එක්ක තමයි අපි ඒවට ප්‍රතිචාර දක්වන්නේ. ඒ නිසා ඒ ප්‍රතිචාර දක්වන විදිහ අනුව තමයි ඒවෙන් කුසල් ජනිත කරගන්නවද අකුසල් ජනිත කරගන්නවද කියලා තීරණය වෙන්නේ. මූලික වශයෙන් පංචේන්ද්‍රයන්ට අරමුණු ගෝචර වෙන්නේ සාංශාරික වශයෙන් අපි සිද්ධ කරගෙන තියෙන කුසල කුසල කර්ම විපාක නිසා. එතකොට දැන් යම්කිසි කෙනෙකුට ඒ විදිහට තමන්ගේ කය තුලින්ම මතුවෙච්ච රෝගයකින් පීඩා විඳිනවා නම් එහෙම නැත්නම් අමනුෂ්‍ය උවදුරකින් තමන්ට යම්කිසි කාය පීඩාවක් මතුවෙනවා නම් චිත්ත පීඩා මතුවෙන ඒවා අපට කර්ම ශක්තිය මත කියලා කියන්නට බෑ මොකද ඒ ඕනතරම් කායික පීඩාවක් අභියස වුණත් අපි ධර්මය අනුව සිත පුහුණු කරලා තියෙන කෙනෙකුට සිත නරක කරගන්න නැතුව හිත දූෂ්‍ය කරගන්න නැතුව චිත්ත පීඩා ඇති කරගන්න නැතුව පවතින්න පුළුවන්. මුගලන් මහරහතන් වහන්සේට හොරු තැළුවා. එතකොට එතන අකුසල කර්ම විපාකයක් තමයි විපාක දෙන්නේ. ඒතර උන්වහන්සේගේ ස්නායු පද්ධතිය මොළය ක්‍රියාත්මක වෙන නිසා උන්වහන්සේ විසඤ්ඤව නැති නිසා ඒ තලන පීඩාව අස්ති බිඳෙන පීඩාව උන්වහන්සේට දැනෙනවා. එතකොට දුක්ඛ සහගත කාය විඥානයන් ජනිත වෙනවා. නමුත් ඊට අනුකූලව දෝමනස්ස සිත් පහළ වීමක් උන්වහන්සේට ඇත්තේ නැහැ. ඒ කියන්නේ හිත නරක් වීමක්. චිත්ත පීඩා ඇතිවීමක් නැහැ. ඒ කොමක් නිසාද උන්වහන්සේ අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කරලා තියෙන නිසා ඇලීම් ගැටීම් ප්‍රහාණය කරලා තියෙන නිසා උන්වහන්සේට මානසික වශයෙන් දුම්නස් සහගත ප්‍රතිචාර දක්වීමක් නැහැ. හැබැයි කායික වශයෙන් ඇතිවෙන අර පීඩාවත් එක්ක දුක්ඛ සහගත කාය විඥානයන් ඇතිවීම ඒක ස්වභාවිකව සිද්ධ වෙනවා. එතකොට ඒ නිසා තමයි මොගලන් හාමුදුරුවන්ට ඒ අවස්ථාවේ අකුසල කර්ම විපාකයක් විපාක දුන්නා කියන එක පැහැදිලි කරන්නේ අර දුක්ඛ සහගත කාය විඥානයන් ජනිත වෙන නිසා. නමුත් දෝමනස්ස සහගත මනෝවිඥානයන් උන්වහන්සේට පහළ වෙන්නේ නැහැ උන්වහන්සේ රහතන් වහන්සේ නමක් නිසා. එතකොට දැන් ප්‍රත්‍යඥයෙකුට ඒ වගේ දුක්ඛ සහගත කාය විඥානයන් මතුවෙනකොට ඒ කියන්නේ ලෙඩ රෝග හෝ තව කෙනෙකුගේ පහර දීමක් හෝ කර්ම විපාකයක් හැටියට මතුවෙනකොට ප්‍රත්‍යඥ පුද්ගලයාට තමන්ගේ සිත සමබර කරගන්නට තරම් පුහුණුවක් නොතිබුණොත් ඒතනත්තාට දෝමනස්ස සහගතව මනෝවිඥානයන් ජනිත වෙනවා. එතකොට ඒවෙන් ඒතනත්තා අමතර අකුසලයක් ජනිත කරගන්නවා. ඉතින් රහතන් වහන්සේගේ තියෙන විශේෂත්වය තමයි ඒ පංචේන්ද්‍රයන්ට අකුසල කර්ම විපාක වශයෙන් යම් යම් අරමුණු සමීප වුණාට ඒවා නිසා මානසික පීඩාවක් ඇති කරගන්නේ නැහැ. ඉතින් එතකොට ඒ ඒ කාරණේ අපි පැහැදිලි කළේ ප්‍රත්‍යඥයෙක් හැටියට යම්කිසි මානසික පීඩාවක් විඳිනවා නම් ඒ මානසික පීඩාව ඍජුවම අකුසල කර්ම විපාකයක් නිසා ඇති වෙනවයි කියලා කියන්නට බෑ. ඒකට අවශ්‍ය සාධක පැමිණෙන්නේ අකුසල කර්ම විපාකයක් නිසා විය හැකියි. මේක පසුගිය සතියකත් අපි ප්‍රශ්නයක් විමසපු අවස්ථාවේ පැහැදිලි කළා. එතකොට කෙනෙකුට මනසට පීඩා ඇති වෙන හැටියට යම්කිසි අමනුෂ්‍ය වූ දුරක් හරි තව කෙනෙක් කරන පීඩාවක් හරි චෝදනාවක් දෝෂාරෝපණයක් මානසික ආතතිය ඇති වෙන්නට හේතු වෙන කාරණා, ඒ වගේම මානසික වශයෙන් ඇදවැටෙන්නට හේතු වෙන කාරණා පැමිණෙන්නට පුළුවන් කර්ම විපාකයක් හැටියට. හැබැයි ඒ තුලින් අපේ මනස කඩා වැටෙනවද නැද්ද? ඒ තුලින් අපි පීඩාවටපත් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ කර්මය මත නෙමෙයි අපි ප්‍රතිචාර දක්වන විදිහත් එක්කලා. ඉතින් ඒ නිසා රෝගපිය, අමනුෂ්‍යපිය, දුර්භික්ෂපිය කියන මේවායින් යම්කිසි මානසික පීඩාවක් ඇති වුණා නම් ඒක කර්ම විපාකයක් හැටියට දක්වන්න පුළුවන් කමක් ඒ රෝග බිය, අමනුෂ්‍ය බිය, දුර්භික්ෂ බිය නිසා යම්කිසි මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන්නා වූ යම්කිසි පීඩාකාරී තත්ත්වයක්. දැන් අමනුෂ්‍ය වදුරු නිසා රෝග බහුල වෙන නිසා තැන් තැන්වල මහ ජනතාව මිය ගිහිල්ලා එතකොට කුණු වෙලා යන මල කඳක් ඒව නේත්‍රයට හසු වෙනවා. තැන් තැන් වල මල සිරුරු, එතකොට අස්ති කොටස්, කුණු වෙලා ගිය ශරීර කොටස්. එතකොට මේවා නේත්‍රයට දැర్శණය වෙන්නේ අකුසල කර්ම විපාකයක් හැටියට. ඒවා නිසා ඇතිවෙන දුර්ගන්ධය නාසයට දැනෙන්නේ අකුසල කර්ම විපාකයක් හැටියට. ඒවා පිළිබඳව නොයෙකුත් අඳෝනාවන් අහන්නට ලැබෙන්නේ අකුසල කර්ම විපාකයක් හැටියට. ඊළඟට තමන්ගේ කයට ඒවායින් පීඩාවක් ඇති වෙන්නේ රෝගාබාධ නිසා අකුසල කර්ම විපාකයක් හැටියට. ඉතින් රතන සූත්‍ර දේශනාවත් එක්කලා බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් ආනන්ද හාමුදුරුව පිරිත්පැන් සකසලා සම්පූර්ණ නගරය වටා ප්‍රදක්ෂිනා කරමින් පිරිත්පැන් ඉසීම හේතු කොටගෙන මහ වර්ෂා ඇදහැලිලා අර මලකුණු සියල්ලක්ම සෝදාගෙන ගිහිල්ලා අර එතෙක් නේත්‍රයට පෙනිච්ච ඒ මල කඳන් වල දර්ශනය එතනින් එහාට අහෝසි වුණා. ඒවාෙහි දුර්ගන්ධය නිසා ඇතිවෙච්ච ඒ ඝාන විඥාණයන් අකුසල විපාක ඝාන විඥාණයන් එතනින් එහාට අහෝසි වුණා. ඊළඟට අමනුෂ්‍ය උවදුර දුරු වුණා. රෝග උවදුර දුරු වුණා. දුර්භික්ෂ උවදුර දුරු වුණා. ඒ නිසා මහ ජනතාව සුඛිත මුදිත වුණා. ඒ කියන්නේ ඒ මහත් වූ ජන කොට්ටාශයකට, ඒ කියන්නේ විශාලා මහනුවර සමස්ත ජන කොට්ටාශයටම පොදුවේ බලපවත්වපු අකුසල කර්ම විපාක සමනය කරලා එයාගේ ජීවිතවලට සුවය සහනය සලස්වන්නට බුදුරජාණන් වහන්සේගේ රතන සූත්‍ර දේශනාවෙන් කරන ලද ආශිර්වාදය ප්‍රධාන සාධකයක් උණු බව ඒකෙන් අපට තහවුරු වෙනවා. මෙන්න මේ විදිහට බෞද්ධයෝ හැටියට අපිට මේවා අපි ඕනතරම් අහලා තියෙනවා. නමුත් අද දවසේ අපි මේ කතා කරන්නේ මූලික සාධක හැටියට. කර්මය කොහොමද විපාක දෙන්නේ? එතනට කොහොමද ආශිර්වාදේ බලපවත්වන්නේ? එතනදී ඇති වෙන චක්කු විඥාන, සෝත විඥාන ආදී අකුසල කර්ම විපාක වශයෙන් ඇති වෙන්නේ කොහොමද ඊළඟට අර ආශිර්වාදයේ හේතු කොටගෙන එතෙන් පටන් ඒ தත්වයන් වෙනස් වෙලා කුසල කර්ම විපාක හැටියට ඒ ඇයිට චක්කු විඥාන සෝත විඥාන ආදී ඇති වෙන්නේ කොහොමද කියලා අපි වඩා සියුම්ව කතා කරලා බලනකොට තමයි එතනදී මතුවෙන අකුසල කර්ම විපාකයේ ආශිර්වාදයේ හේතු කොටගෙන දුර ආකාරය අපට පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා එතකොට ඔය අපි සිහිපත් කළේ පිරිත් දේශනා. ඊළඟට ඔය සෙත් කවි ආදිය යම් කිසි කෙනෙක් හරියට කරුණු දැනගෙන ඒ ශාස්ත්‍රය දැනගෙන ශාස්ත්‍රයට අනුකූලව තව කෙනෙකුට ආශිර්වාදයක් ජනිත වෙන ආකාරයට සිංහලෙන් හෝ වෙනත් භාෂාවකින් හෝ පද බඳින ගාථා කවි ආදී තමයි අපි ආශිර්වාද හැටියට පාවිච්චි කරන්නේ. එතකොට සෙත් කවි කියලා කියන්නේ සිංහල භාෂාවෙන් ඒ විදිහට පද බඳින ආශිර්වාදාත්මක කාව්‍යයක්. එහෙම නැත්නම් ආශිර්වාදාත්මක ප්‍රකාශනයක්. එතකොට ඉතින් එහෙම වෙනම පද බැඳලා කවියක් හැටියට අපිට පාවිච්චි කරන්නටත් ඕන නම් පුළුවන්. ඉතින් එහෙම පාවිච්චි කරනවා නම් ඒකේ ඡන්දස් අලංකාරය, ඝන පිහිටීම්, වචනවල ස්වභාවය ඒ ලඝු ගුරු ආදී වෙනස්කම් ඒවා හරියට දැනගෙන පද බැන්දොත් තමයි ඒ වාග් ශක්තියේ ආශිර්වාදය අපිට ලබන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මානසිකව ලැබෙන ආශිර්වාදය. ඉතින් අපි එහෙම කාව්‍යයක් හැටියට වෙනම පද බැන්දක් නැතත් අපිට ප්‍රකාශනයක් හැටියට තව කෙනෙකුට හෘදයාංගම මතුවෙන සෙත් ප්‍රාර්ථනාව, සුබ ප්‍රාර්ථනාව ආශිර්වාදයක් හැටියට මතු කරන්න පුළුවන් ඒ තුලින් තව කෙනෙකුට බලපවත්වන අකුසල කර්ම විපාක බොහෝ දුරට යටපත් කරන්න පුළුවන්. ඉතින් මේක තීරණය වෙන්නේ කොච්චරක් දුරට ඒ කෙනෙකුට බලපවත්වන අකුසල කර්ම විපාක යට කරන්නට මේ ආශිර්වාදය සමත් වෙනවද කියලා තීරණය වෙන්නේ ඒ ආශිර්වාද කරන පුද්ගලයා ඒ තනත්තා සතු මානසික ආධ්‍යාත්මික ශක්තිය ඒ මොහොතේ මතු කරන මෛත්‍රී පූර්වක චිත්ත ධාරාව ඒ වගේම ඒ වචන ගොනු කරන ආකාරය මේ සියල්ලක් පාදක කොටගෙන අර රෝගියාට එහෙම නැත්නම් අර අකුසල කර්ම විපාකයේ විපාක විඳින තැනැත්තාගේ කර්ම විපාකය යට කරන්නට ප්‍රමාණවත් වෙන විදිහේ යම් බලයක් අර ආශිර්වාදය තුල ගොඩ නැගුණොත් තමයි ඒ තනත්තාට සුවයක් සහනයක් සැලසෙන්නේ. එහෙම නැතුව ආශිර්වාදයක් කළ පමණින්ම කෙනෙකුට බලපවත්වන අකුසල කර්ම විපාක යටපත් වෙනවා කියලා එහෙම අපිට නිගමනය කරන්න පුළුවන් කමක් නැහැ මේ හැම දෙයක්ම හේතුඵල ක්‍රියාකාරීත්වය ඒ නිසා දැනට පවතින తත්වය වෙනස් කරන්නට තරම් ප්‍රබල හේතුවක් ජනිත වුණොත් පමණයි අපිට පුළුවන් වෙන්නේ ඒ කර්ම විපාකය වැඩ පවත්වන්න ඊළඟට තව විශේෂම කාරණයක් සඳහන් වෙනවා ධම්මපදයේ සහස්ස වර්ගයේ 10 වෙනි ගාතාව අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බල. දැන් මේක බෞද්ධයින් හැමෝටම කටපාඩම් තියෙන ගාතාවක්. නිතර ආශිර්වාදයක් හැටියට භික්ෂුන් වහන්සේලා විසින් ප්‍රකාශ කරන ගාතාවක්. එතකොට මේ ගාතාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නේ දීඝායු කුමාරයා. එහෙම නැත්නම් ආයු වණ්ඩන කුමාරයා මූලික කොටගෙන. එතනදී පැහැදිලි වෙන මේ කතා ප්‍රවෘත්තිය ගත්තහමත් අපිට පේනවා ඒ දැන් ගාථාවේ තේරුමත් හැටියට දැක්වෙන්නේ අභිවාදන සීලිස්ස සිල්වතුන්ට වන්දනා කරන මිච්ඡං වද්ධාපචායන නිතරම වැඩිහිටියන්ට අපචායනය කරන ඒ කියන්නේ ගරු බුහුමන් දක්වන තැනත්තාට චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ. ඒ තැනත්තාට ධර්මතා හතරක් වැඩෙනවා. මොනවද? ආයු වන්නෝ සුඛං බලං. ආයුෂ, වර්ණය, සැපය, බලය. එතකොට ආයුෂ වැඩෙනවා කියලා කියන්නේ එතනත්තාට ආයුෂ ෂය සඳහා බලපාන. ඒ කියන්නේ අකල් මරණ වලට ගොදුරු වෙන්නට උපපීලක කර්ම සහ උපඝාතක කර්ම හැටියට ඒ තනත්තාට යම්කිසි දුක්ඛ විපාකයන් අකුසල කර්ම විපාකයන් පැමිණෙමින් තිබුණා නම් අර සිල්වතුන්ට ගුණවතුන්ට වැඩිහිටියන්ට වන්දනා කිරීම ගරුහුමන් කිරීම හේතු කොටගෙන අර උපපීලක කර්ම සහ උපඝාතක කර්ම යටපත් කරලා ඒ තනත්තාට දීර්ඝාස සම්පත්තිය සහ සුවය සහනය සලසා ගන්නට පුළුවන් කියන බවයි බුදුරජාණන් වහන්සේ එහිදී දේශනා කරන්නේ. එතකොට චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයු වන්නෝ සුඛං බලං ආශ කියලා කියන්නේ දීර්ඝායු සම්පත්තිය වන්න කියලා කියන්නේ ශරීර ස්වභාව ප්‍රභාව ඊළඟට සුඛං කියලා කියන්නේ කායික මානසික සැපය බල කියලා කියන්නේ කායික මානසික ශක්තිය එතකොට මේ කායික මානසික සැපය උදා වෙන්නේ අනිවාර්යයෙන්ම දුක්ඛ පීඩාවන් දුරු වීම තුල. එතකොට එතනිනුත් පැහැදිලිවම ප්‍රකට කරන්නේ අර වන්දනාමාන කිරීමෙන් ගරු බුහුමන් කිරීමෙන් ජනිත වෙන කුසලය කෙනෙකුගේ අකුසල කර්ම විපාක යටපත් කරන්න දුරු කරන්න සමත් වෙන බව. එතකොට ඒ ගාතාවට අදාළ නිධාන කතාවේ දීඝායු කුමාර එහෙම නැත්නම් ආයු වඩන කුමාරයා පිළිබඳව සඳහන් වෙන්නේ ඒ කුමාරයා දින 7කින් මිය යන්නට નિયમિતවයි හිටියේ. එක්තරා යක්ෂයෙක් විසින් ඒ දරුවාව බිලිගන්නට සූදානම්. එතකොට යක්ෂයාට ඒ දරුවා බිලිගන්නට ආහාරය හැටියට ගන්නට ගොදුරු කරගන්නට පුළුවන් වෙන්නේ ඒ දරුවාට ඒ අවස්ථාවේදී උපඝාතක කර්මයක් මතුවෙන නිසා. එහෙම එහෙම උපඝාතක කර්මයක් මතු නොවෙනවා නම් යක්ෂයාට තියා මාරයටවත් කෙනෙකුට හානි කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි සතු යම්කිසි දුර්වල අකුසල කර්මයක් මතු වෙන අවස්ථාවේදී තමයි තව කෙනෙකුට පුළුවන් වෙන්නේ අපට යම්කිසි හානියක් කරන්න. අපි මීට පෙරත් මේ ගැන කතා කළා. එතකොට දැන් ඒ අය මෙන්න මේ වෙලාවේ තමයි අකුසල කර්මය මතු වෙන්නේ කියලා දැනගෙන ක්‍රියාත්මක වෙනව නෙමෙයි. දැන් මුගලන් හාමුදුරන්ට හොරු තැළුවේ මුගලන් හාමුදුරන්ගේ කර්ම ශක්තිය මෙන්න මේ වෙලාවේ තමයි මතුවෙන්නේ කියලා ඒ මිත්‍යා දෘෂ්ටිකෙන් එහෙම දැනගෙන නෙමෙයි. එය යම්කිසි උත්සාහයක යෙදෙනවා. ඒ උත්සාහය සාර්ථක වෙන්නේ ඒ පීඩා විඳින්නට සුදුසු කර්ම වේගයක් මතුවෙන අවස්ථාව. ඉතින් මේ මේවා ඊටාම සූක්ෂම කරුණු. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පමණයි මේ කර්ම વિશે කියන එක ਸਰව සම්පූර්ණයෙන් විෂය වෙන්න කියන බව තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අන් අයට තම තමන්ගේ ප්‍රමාණයට තම තමන් සසර වඩලා තියෙන පුහුණු කරලා තියෙන අත්දැකීම් ලැබලා තියෙන විමසලා තියෙන ප්‍රමාණයට තමයි තම තමන්ට වැටහෙන්නේ තථාගතයන් වහන්සේට තමයි ਸਰව සම්පූර්ණයෙන් මේ කර්ම විෂය ගෝචර වෙන්නේ එතකොට දැන් යම් අවස්ථාවක කර්මය මතුවෙන අවස්ථාව කොයිකද නැති අවස්ථාව කොයිකද කියලා අපිට පැහැදිලිව නිශ්චය කරගන්නට බැරි වුණාට අපි දරන යම්කිසි උත්සාහයක් සඵල වෙන්න ඒ කර්ම සාධකය එතනට හේතු වෙන අවස්ථාව තමයි වඩා ප්‍රබල අවස්ථාව හැටියට මතුවෙන. අකුසල කර්මත් එහෙමයි කුසල කර්මත් එහෙමයි. එතකොට දැන් එතකොට ආයු වඩන කුමාරයා බුදුරජාණන් වහන්සේ සමීපයට කැඳවාගෙන එනකොට තව දින 7යි ඔහුගේ ආයුෂ පැකිලා තිබුණේ. ඒ කියන්නේ දින 7ක් යද්දී ඒ අවස්ථාව වෙනකොට ඔහු සතු අර අකල් මරණයට හේතු වෙන උපඝාතක කර්මය මතුවෙනවා. ඒ අවස්ථාවේදී තමයි අර යක්ෂයාට ඔහුව ගොදුරු කරගන්නට අවකාශ ලැබෙන්නේ. ඉතින් මේ සම්බන්ධව බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා ආයාචනා කරනවා මව්පියන් විසින් දරුවා බේරලා දෙන්න කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ උපාය මාර්ගයක් පෙන්නනවා. ගෙදර අලුතෙන් මණ්ඩපයක් හදලා පිරිසිදු කිරීම ආදිය කරලා භික්ෂුන් වහන්සේලා වැඩම කරවාගෙන ගිහිල්ලා අර දරුවා ඒ මණ්ඩපේ තියාගෙන පිරිත් සජ්ජායනා කරලා ඒ දරුවා විසිනුත් අර භික්ෂුන් වහන්සේලාට වන්දනා කිරීම හැකි විදිහට වතාවත් කිරීම ආදී දරුවා ලවත් සිද්ධ කරවලා දින හතක් අඛණ්ඩව ඒ දරුවාට පිරිත් දේශනා කරමින් ආශිර්වාද කරනවා. ඒතර ආශිර්වාද කරලා අවසානයේ හත්වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ තෙනිවසට වැඩම කරනවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩම කරපු අවස්ථාව වෙනකොට දෙව් බඹුන් විශාල ප්‍රමාණයක් ඒ අවස්ථාවට ඒකරාශී වෙනවා. එතකොට අර දෙව් බඹුන්ගේ ඒකරාශී වීම බුදුරජාණන් වහන්සේගේ වැඩම කිරීමත් එක්කලා මේ දරුවා බිලිගන්නට හිටපු යක්ෂයාට ඒ ආසන්නයටවත් පැමිණෙන්නට විදිහක් නැහැ. එතකොට ඔහුගෙන් පැමිණෙන උවදුර ඒ විදිහට බැහැර වුණා. එතකොට ඒ ඒ බැහැර වුනේ කුමක් නිසාද? මේ දරුවාට අර අකල් මරණය සඳහා උපඝාතක කර්මයක් හැටියට මතුවෙන්නට තිබිච්ච කර්ම වේගය දින හතක් මුළුල්ලේ මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ජහානා කිරීම තුලින් යටපත් වුණු නිසා. එතකොට ඒ කතා ප්‍රවෘත්තියේ කියවෙන්නේ නැහැ මේ අකුසල කර්මයක් තිබුණාය ඒක යටපත් වුණාය කියන කතාවක්. ඒක කියන්නේ අර යක්ෂයෙක් විසින් මේ දරුවාව බිලිගන්නට નિયમિતව තිබුණයි කියන කාරණේ පමණයි. ඉතින් අපිට ධර්මානුකූලව බැලුවාම පැහැදිලි කරගන්නට පුළුවන් ඒ විදිහට උවදුරක් කරන්නට පුළුවන් වෙන්නේ ඒහා සම්බන්ධි යම්කිසි අකුසල කර්මයක් මතුවෙන අවස්ථාවක මොකද දැන් අභිධර්මයට අනුව ගත්තාම අපි ඒකයි මුලින්ම පැහැදිලි කළේ දුක්ඛ සහගත කාය විඥානයන් ඇති වෙන දැන් ඒ දරුවා අර යක්ෂයා විසින් ගොදුරු කරගන්නවා කියලා කියන්නේ මේ ජීවත්ව සිටියදීම ඒ දරුවා අකාලේ මරණයටපත් වෙනවා යක්ෂ ග්‍රහණයකට හසු වෙලා. එතකොට එතනදී යම්කිසි කායික පීඩාවක් විඳින්නට වෙනවා නම් ඒ සියලුම දුක්ඛ වේදනාවන් විඳින්නට වෙන්නේ අකුසල විපාක දුක්ඛ සහගත කාය විඥානයන් තමයි එතනදි මතුවේ. එතකොට ඒ සියල්ලක් ඒ දරුවාට දුරු වෙලා ඒ දරුවා සුරක්ෂිත වුණා කියන එකේ තේරුම අර පිරිත් දේශනාවෙන් ආශිර්වාදයෙන් ඒ සියල්ලක් යටපත් උනායි කියන බව. ඉතින් මෙන්න මේ විදිහට අපට ආශිර්වාදය යොදා ගන්නට පුළුවන් ඒක තමන් ළඟ තියෙන යම්කිසි ගුණයක් සිහිපත් කරලා තමන් කරපු යම්කිසි කුසලයක් සිහිපත් කරලා ආශිර්වාද කරන්න පුළුවන් ඊළඟට බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ සිහිපත් කරලා ආශිර්වාද කරන්න පුළුවන් හැබැයි බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ සිහි කරලා සත්‍යක්‍රියා කරන්න පහසු නැහැ විශේෂයෙන් බුදු ගුණ සිහි කරලා සත්‍යක්‍රියා කරන්න බෑ කොහොමද දහම් ගුණ සිහි කරලා සත්‍යක්‍රියා කරන්න පුළුවන් වෙන්නේ තමන් ධර්මයේ ප්‍රගුණ කරලා අත්දැකීම් තියෙන ප්‍රමාණයට. සංඝ ගුණ සිහි කරලා සත්‍යක්‍රියා කරන්න පුළුවන් වෙන්නේ තමන් භික්ෂුන් වහන්සේ නමක් නම් තමන් සංඝ ගුණ යම් ප්‍රමාණයකට ප්‍රගුණ කරමින් පවතිනවා නම් ඒ තමන්ගේ ප්‍රායෝගික අත්දැකීමේ ප්‍රමාණයට සංඝ ගුණ සිහි කරලා තමන්ට ඕන සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. එහෙම නැතුව ගිහියෙකුට සංඝ ගුණ සිහි කරලා සත්‍යක්‍රියා කරන්න බෑ. පැවිද්දෙකුට උනත් වෙනත් භික්ෂුන් වහන්සේලාගේ ආර්ය මහා සංඝ රත්නේ Tamangen පරිබාහිර ඒ භික්ෂුන් වහන්සේලාගේ ಗುಣ සිහි කරලා සත්‍යක්‍රියාවක් කරන්න බෑ. මොකද සත්‍යක්‍රියාවේදී තමන් විසින් අත්දකින ලද සත්‍යක් වෙන්නට ඕන සත්‍යක්‍රියාව සඳහා පාදක කරගන්න. නමුත් ආශිර්වාදයේ සඳහා එහෙම අවශ්‍යතාවයක් නැහැ. ආශිර්වාදයේදී අපිට තමන්ගේ ගුණය සිහි කරලා ආශිර්වාද කරන්නත් පුළුවන් තමන්ගේ සීලය සිහි කරලා ආශිර්වාද කරන්න පුළුවන් තමන් කරපු කුසලය සිහි කරලා ආශිර්වාද කරන්න පුළුවන් ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ගුණය තමන් දැන ඉගෙනගෙන තියෙන තමන් විශ්වාස කරන ප්‍රමාණයට ඒ ගුණ සිහි කරලා තමන්ට ආශිර්වාද කරන්න පුළුවන් දහම් ගුණ සංඝ ගුණ සිහි කරලා ආශිර්වාද කරන්න පුළුවන් ඉතින් පිරිත් දේශනාව කියන්නේ සමස්තයක් හැටියට ගත්තහම බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණෙහි අන්තර්ගත වෙන්නේ එතකොට ඒ නිසා ඒක පූර්ණ ආශිර්වාදයක් හැටියට පාවිච්චි කරන්නට පුළුවන්. බෞද්ධයෝ ඒක බහුලව ප්‍රයෝජනයට ගන්නවා. ඊට අමතරව අපිට එහෙම පිරිත් දේශනාවක් හැටියට විශේෂ දේශනාවක් නොකලා වුණත් මානසිකව පමණක් වුණත් යම්කිසි කෙනෙකුට ආශිර්වාද කරන්න පුළුවන්. ඒතර මානසික සහ වාචසික කියන මේ ගුණාංග දෙකම එකතු වුණොත් ඒ ආශිර්වාදය වඩාත්ම ප්‍රබල ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඊළඟට දෙවෙනි කාරණේ තමයි අපි සිහිපත් කළේ සත්‍යක්‍රියාව. සත්‍යක්‍රියාව වෙනොත් ප්‍රබල විදිහට කෙනෙකුට බලපවත්වන අකුසල කර්ම විපාක යටපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ඒ සම්බන්ධව අපි බොහෝ අවස්ථාවල කතා කරනවා ප්‍රායෝගිකව අපි ඒවා භාවිතයට ගන්නවා. දැන් පසුගිය කාලයේ මුළුල්ලේම අපි රාත්‍රී 8ට ධර්ම සාකච්ඡාව කරන අවස්ථාවේ පවා 8 ඉඳලා විනාඩි 5ක් විතර අපි සත්‍යක්‍රියා කළා. කොරෝනාව සංගත තත්ත්වය සමනය වෙන්නට කියන අදිෂ්ඨානයත් එක්කලා. එතකොට ඒ වගේම පසුගිය පොහෝ දින දෙකේ අපි විශේෂ සත්‍යක්‍රියාවන් ක්‍රියාත්මක කළා. හැමදෙනාම සම්බන්ධ කරගෙන ශ්‍රී ලංකා ද්වීපයට රටට ජනතාවට සම්බුද්ධ ශාසනයට අභ්‍යන්තරයෙන් බාහිරින් පැමිණෙන උවදුරු දුරු වෙලා රටත් ජනතාවත් සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත වෙන්න කියන අදිෂ්ඨානයත් එක්ක මේ විදිහට තනි පුද්ගලයෙක් වෙනුවෙන් හෝ විශාල පිරිසක් වෙනුවෙන් රටක් වෙනුවෙන් ලෝකයක් වෙනුවෙන් අපට සත්‍යක්‍රියාව පාවිච්චි කරන්න පුළුවන් යහපත සඳහා. හැබැයි යම්කිසි කෙනෙක් සත්‍යක්‍රියාවක් කරනවා නම් ඒක ඵලදායක වෙන්න සාර්ථක වෙන්න අවම වශයෙන් කරුණු හතරක් ගැනවත් හොඳ වැටහීමක් ඇතුව ඒක ක්‍රියාවට නංවන්නට ඕන මොනවද ඒ කාරණා හතර පළමු කාරණය තමයි තමන් විසින් අද්දුටු සත්‍යක් වෙන්නට ඕන සත්‍යක්‍රියාව සඳහා යොදා ගන්න. සත්‍යක්‍රියා කියලා කියන්නේ එහි ප්‍රධාන මාධ්‍ය වෙන්නේ සත්‍ය. එතකොට සත්‍ය කියලා කිව්වහම අපි අහලා තියෙන සත්‍යක් වෙලා හරියන්නේ නැහැ. ඒ වගේම අපි ඒක සත්‍යයි කියලා හිතුවා වුණාට ඒකෙසේ සිදුවෙලා නැතිනම් ඒත් ඒක සත්‍යක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මීට පෙරත් මේ ගැන කතා කරනකොට සිහිපත් කළා සත්‍යක් ව්‍යාවේදී අවංකව සහ සත්‍යවාදීව අවංක බව තියෙන්නටත් ඕන සත්‍යවාදී බව තියෙන්නටත් ඕන. දැන් සමහර කාරණා අපි අවංකව සිහි කරන්නට පුළුවන්. හැබැයි සත්‍ය නොවෙන්න පුළුවන්. එහෙම දේවල් තියෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට දැන් අපි මීට පෙරත් සිහිපත් කළා අපි හිතමු දැන් යම්කිසි භික්ෂුන් වහන්සේ නම මාර්ගඵලයකටපත් වුණා කියලා Taman හිතනවා අවංකවම Tamanට එහෙම දැනෙනවා එහෙම දැනිලා Tamanට ඒක පැහැදිලිවම Tamanට එහෙම මාර්ගඵලයකටපත් වුණා කියන විශ්වාසය Tamanට ඇති වුණාට පස්සේ උපසම්පන්න කෙනෙක් සමග ඒ කාරණේ ප්‍රකාශ කරන්න ඕන නම් පුළුවන්. අනුපසම්පන්නයෙකුට කිව්වොත් ඇවතක් සිද්ධ වෙනවා. Taman ළඟ තියෙන මාර්ගඵලයක් ගැන උපසම්පදා භික්ෂුවකට ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි දැන් එහෙම ප්‍රකාශ කරනකොට උන්වහන්සේ අවංකව ඒක ප්‍රකාශ කළාට උන්වහන්සේ එතනදී යම්කිසි මුලාවකට නම්පත් වෙලා තියෙන. ඒ කියන්නේ මාර්ගඵලයකටපත් වෙලා නැහැ. උන්වහන්සේ හිතනවා මාර්ගඵලයකටපත් වුණා. එතකොට උන්වහන්සේ බොරුවක් කිව්වා වෙන්නේ නැහැ. බොරුවක් මුසා මුසාවකට ගැනෙන්නේ නැහැ ඒක. මොකද උන්වහන්සේ ලෝකේ නවත්තන අදහසින් එහෙම කරලා නැහැ. නමුත් ලෝකේ රැවට්ටුවේ නැති වුණාට උන්වහන්සේ අවංකව ප්‍රකාශනය කළා වුණාට උන්වහන්සේ සැබවින්ම කෙලස් ප්‍රහාණය කළා නැතිනම් මාර්ගඵලයකටපත් වෙලා නැතිනම් ඒක විශ්ව ධර්මයක් හැටියට යථාර්ථයක් නොවේ. එතකොට තමන්ගේ අවංක භාවය ගැන ගැටලුවක් නැහැ. තමන්ගේ හෘද සාක්ෂිය ගැන ගැටලුවක් නැහැ. නමුත් ඒක සත්‍යක්‍රියාවකට පාවිච්චි කරන්න බෑ. කුමක් නිසාද? ඒක සත්‍යක් නොවන නිසා. අන්න ඒ වගේ සමහර දේවල් තියෙන්නට පුළුවන් තමන් ඇත්තම කියලා හිතනවා. නමුත් ඒක එහෙම වෙලා නැහැ. ඒ නිසා සත්‍යක්‍රියාවකදී අපි පරිස්සම් වෙන්නට ඕන. අපි සිහි කරන කාරණේ සැබෑම සත්‍යක් බව තහවුරු කරගන්න. ඉතින් එහෙම තහවුරු කරගන්න අපිට පුළුවන් වෙන්නේ තමන් විසින් අත්දකපු කාරණා විතරයි. අනිත් දේවල් ගැන අපිට එහෙම සත්‍යක්‍රියා කරන්න පුළුවන් කමක් නැත්තේ ඒ නිසයි. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු අපි දීර්ඝ කාලයක් දුෂ්කර විහාරස්ථාන තෝරාගෙන ඒ විහාරස්ථානවල කර්ණ පින්කම් සඳහා අපි දායක කණ්ඩායම් යොමු කරලා එකම දවසේ එකම වෙලාවේ කටනපිකම් සිදු කරමින් අපි සත්‍යක්‍රියාවක් සිදු කරනවා රටට ශාසනයට පැමිණෙන උවදුරු දුරු වෙලා රටත් සාසනයත් සුරක්ෂිත වෙන්න දැන් එතකොට පසුගිය අවුරුද්ද වෙනකොට අපේ කටන පින්කම් 1080ක් ඔය විදිහට සිද්ධ කරන්නට දායකව සම්බන්ධ කරලා තියෙනවා. දැන් අපි මූලික වෙලා අපේ සජ්ජන සංවිධානයේ සභාපතිතුමා අපේ අධිකරණ මැතිතුමාගේ සංකල්පයක් අනුව එතුමාගේ මූලිකත්වයේ අපි සංවිධානය කරලා මේ වැඩසටහන් ටික ක්‍රියාත්මක කළා දැන් අවුරුදු 8ක් මුළුල්ලේ. නමුත් දැන් අපිට ඒක සත්‍යක්‍රියාවක් සඳහා යොදා ගන්නකොට දැන් අපිට පින්කමක් හැටියට සිහි කරනකොට අපි කටන පින්කම් 1080ක් මේ විදිහට කරලා තියෙනවා කියන එක සිහි කරන්න පුළුවන්. එහෙම කරලා ආශිර්වාද කරන්න පුළුවන්. හැබැයි සත්‍යක්‍රියාවකදී අපි කවදාවත් ඒක සිහි කරන්නේ නැහැ ඒ විදිහට. මොකද දැන් අපි කරන පින්කම් 1080ක් සඳහා දායකයොමු කරලා ඒ සියල්ලම කළා. හැබැයි ওই 1080ම ඒ ස්වාමින් වහන්සේලා ඒ નિયમિત වෙලාවට නිවැරදි විදිහටම කළාද නැද්ද කියලා මම ප්‍රායෝගිකව අත්දැක්කේ නැහැනේ. ඒතර අත්දැක්කේ නැති නිසා එබඳු කාරණයක් අපට අපි මේ වසර 8 තුල කටින පින්කම් 1080ක් සිදු කළ බව සත්‍යයි කියලා එහෙම සත්‍යක්‍රියා කරන්න බෑ. ඒ කරන්න බැරි ඒක අපි අවංකව සිහි කළා වුණාට ඒ යම් යම් අඩලුහුඩුකම් තියෙන්න පුළුවන්. එනිසා ඒ කාරණේ අපි සත්‍යක්‍රියාවකට යොදා ගන්නකොට අපි ඒක යොදාගන්නේ මේ වසර 8 මුළුල්ලේම රට ශාසනය සුරක්ෂිත කිරීමේ අරමුණ ඇතිව මෙපමණ කටින පින්කම් ප්‍රමාණයක් සිදු කරන්නට අපි කැප වුණා. එතකොට උන්වහන්සේලා ඒව කළාද නැද්ද කියන එක මට සත්‍යක්‍රියාවට යොදා ගන්න බෑ. හැබැයි මගේ පැත්තෙන් කෙරිච්ච ටික. මෙන්න මේ අදහසින් මෙන්න මේ අරමුණෙන් මම මෙන්න මේ කැපකිරීම කළා. ඒක ඒක මම ප්‍රායෝගිකව අත්දකපු දෙයක්. ඒ නිසා ඒ සම්බන්ධව සත්‍යක්‍රියාවකට යොදා ගන්නවා නම් අන්න ඒ විදිහට මගේ පැත්තෙන් සම්පූර්ණ වෙච්ච ටික අවංකව මම අත්දකපු ටික තමයි මට සත්‍යක්‍රියාව සඳහා යොදා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හෙට උදේර පායන බව සත්‍යයි ඒ සත්‍ය බලයෙන් එහෙම වෙන. එහෙම ඒවා අපිට සත්‍යක්‍රියා කරන්න බෑ. විශ්ව ධර්මතාවය අනුව හෙට උදෙත් අපි ඉර පායයි කියලා හිතාගෙන හිටියට ඉතින් විවිධ හේතුන් නිසා ඒක එහෙම නොවෙන්නත් පුළුවන්. ඒවා අපිට ප්‍රායෝගික කාරණා නෙමෙයි. ඊළඟට වෙනත් කෙනෙකුගේ ගුණයක් පිළිබඳව සිහි කරලා සත්‍යක්‍රියා කරන්න බෑ. ඒ වගේම Taman සම්බන්ධවම උනත් අපි හිතමු පෙර භවයේ මම මෙහෙම මෙහෙම කරලා තියෙනවා කියලා යම් කිසි තැනකින් අපි අහගෙන හෝ යම් ක්‍රමයකට දැනගෙන හෝ ඒක Tamanට පුබ්බේ නිවාසානුස්සති ඥානය වැනි ඥානයක් උපදවාගෙන Tamanටම ප්‍රායෝගිකව සිහිගන්ව ගන්න පුළුවන් නම් මම පෙර භවයේ මෙන්න මේ වගේ කැපකිරීමක් කරලා තියෙනවා පරිත්‍යාගයක් කරලා තියෙනවා කියලා ඒක සත්‍යක්‍රියාවට යොදා ගන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව වෙන කෙනෙක් කිව්ව පමණින් අනුමාන කරපු පමණින් අපිට සත්‍යක්‍රියාවකට යමක් යොදා ගන්න බෑ. අන්න ඒ විදිහට මේ පළවෙනි කාරණේ තමයි තමන් අදුටු සත්‍යක් වෙන්නට ඕන සත්‍යක්‍රියාව සඳහා ප්‍රායෝගිකව තමන් මේ ජීවිතයේ අත්දකපු කරුණක් පමණයි තමන්ට සත්‍යක්‍රියාව සඳහා යොදා ගන්නට පුළුවන්කම තියෙන්නේ. දෙවැනි කාරණේ තමයි මානසික විශ්වාසය. ඒ කියන්නේ අපේ මානසික විශ්වාසය දෙපැත්තකින් තහවුරු වෙන්නට ඕනේ. එක පැත්තක් තමයි අපි සිහි කරන කරුණ සත්‍යයි. කියන එක ගැන අපට පැහැදිලි මානසික විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ ගැන අපිට පොඩි පොඩි සැක සංකා ඇති වුණොත් එහෙම දැන් පංචශීලය ගැන සිහි කරලා අපි සත්‍යක්‍රියා කරනකොට සිල්පද පහම හරියට රැකුණාද බොරුවක් කියුණාද ඒ විදිහට අපේ මනසේ යම්කිසි චංචල බවක් ඇති වෙනවා නම් විශ්වාසයේ paludu වීමක් සිද්ධ වෙනවා නම් ඒක සත්‍යක්‍රියාවට බාධාවක් වෙනවා. එතකොට අනිත් පැත්තෙන් අපි කරන්න යන කාර්ය පිළිබඳව අපට සැක සංකා ඇති වෙනවා. ඒ කියන්නේ දැන් අපි සිහි කරන කරුණ නිවැරදි ඒක සත්‍යයි කියලා අපිට මානසික විශ්වාසයක් තියෙන්නටත් ඕන. ඒ වගේම මේ සත්‍යක්‍රියාව තුළින් මේ රෝගියාට යහපතක් කරන්න පුළුවන්. මේ සත්‍යක්‍රියාව තුළින් රටට යහපතක් වෙනවා, සාසනයට යහපතක් වෙනවා කියන අන්නේ පැහැදිලි විශ්වාසයත් අපිට තියෙනවා. එහෙම නැති වුණොත් එහෙම දැන් අපි කියනවා වෙනුවට සත්‍යක්‍රියාව කළා වුණාට ඒතනත්තට ඒක ප්‍රායෝගිකව විශ්වසනීය බවක් නැතිනම් ඒ කියන්නේ දැන් සමහර වෙලාවට සත්‍යක්‍රියාව අපි යෝජනා කරන නිසා හාමුදුරුවෝ කිව්ව නිසානේ කියලා කරන්න වාඩි වුණාට Tamanට පැහැදිලි විශ්වාසයක් නැහැ. ඉතින් ඔය ඔහොම ඉතින් අදිෂ්ඨාන කළයි කියලා ඉතින් රට රැකෙයිද, සාසනය රැකෙයිද, මේ සියලු දෙනාගේ කර්ම අපට යට කරන්න පුළුවන්ද? එහෙම මේ කෙනෙක් දෙන්නෙක් නිකන් සිතුවිල්ලක් පහල කළා කියලා අදිෂ්ඨානයක් කළයි කියලා උච්චර ලොකු වෙනසක් කරන්න පුළුවන්ද? එහෙම අපේ මනසේ යම්කිසි සැකසංකා ඇති වුණොත් අර විශ්වාසය ගිලිහෙනවා. එහෙම වුණොත් ඒ සත්‍යක්‍රියාව සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා දෙවැනි කාරණේ තමයි මානසික විශ්වාසය. මානසික විශ්වාසය පැති දෙකක් ගැන ඇති වෙන්නට ඕන. එක පැත්තක් තමයි තමන් සිහි කරන කාරණය ගැන තමන්ට පැහැදිලි විශ්වාසයක් තියෙන්නට ඕන. ඒ වගේම තමන් කරන්න යන කාර්ය පිළිබඳව, තමන්ගේ මනස පිළිබඳව, ඒ කරන කාර්යයේ සාර්ථකත්වය පිළිබඳව සාර්ථකත්වය කියන්නේ මේ සත්‍යක්‍රියාවෙන් අනිවාර්යෙන් මේ ඵලය ලැබෙනවා කියන එක නෙමෙයි. එහෙම බලපෑමක් කරන්න පුළුවන්. ඵලය ලැබෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ සත්‍යක්‍රියාවේ ප්‍රමාණයත් එක්ක. අපි අර ආශිර්වාදය ගැන කිව්වා වගේ අපිට සත්‍යක්‍රියාවක් කරපු පමණින් ලෝකෙ වෙනස් කරන්න බෑ. ඒ අදාළ අපි බලපෑම් කරන කාරණය වෙනස් කරන්න පුළුවන් මට්ටමට අපි යම් ශක්තියක් ජනිත කරන්න සමත් වුණොත් තමයි ඒ ඵලදායිතාව අපිට අත්දකින්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඒ අපි කරන සත්‍යක්‍රියාව ඵල නොදරන්නට පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ සත්‍යක්‍රියාව වැඩක් නැහැ කියන එක නෙමෙයි. අර අදාළ සාධකය මැඩපවත්වන තරමේ ශක්තියක් ගොඩනගන්නට සමත් නොවුනොත් ඒකේ පැහැදිලි ප්‍රතිඵලයක් පෙනෙන්නේ නැතුව යනවා. ඉතින් ඒ නිසා මේ බඳු කාරණා පිළිබඳව දීර්ඝ කාලයක් හොඳට හිතලා කල්පනා කරලා සාකච්ඡා කරලා අධ්‍යයනය කරලා පුංචි පුංචි දේවල් පිළිබඳව අත්දැකීම් ලබලා තමන්ට පැහැදිලි විශ්වාසයක් ඇති වෙන්නට ඕන තමන් සිහි කරන කාරණේ ගැන තමන්ගේ මානසික ශක්තියෙන් යම් බලපෑමක් ලෝකෙට කරන්න පුළුවන් කියන බවත් කියන මේ කරුණු දෙක පිළිබඳවම පැහැදිලි විශ්වාසය තමයි දෙවනි කාරණේ. කියන්නේ මානසික විශ්වාසය. පළවෙනි කාරණේ තමන් අද්දුටු සත්‍යක් වෙන්නට ඕන දෙවෙනි කාරණේ තමයි මානසික විශ්වාසය ඊළඟට තුන්වෙනි කාරණේ තමයි දැන් මේ සත්‍යක්‍රියාව තුළින් Taman වෙනස් කරන්න යන්නේ මොකද්ද? බලපෑම් කරන්න යන්නේ කාටද? මොකකටද? මොකද්ද කරන්න යන්නේ? අන්න ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ අපි රෝගියෙකුට ආශිර්වාද අපි රෝගියෙකුට ආශිර්වාද කරන්න නම් සූදානම් වෙන්නේ ඒ රෝගියාගේ රෝගී තත්ත්වය මොකක්ද? ඒ රෝගය සමනය වෙන්නටයි මම මේ ආශිර්වාදය කරන්න කියන පැහැදිලි වැටහීමක් අපිට තියෙන්නට ඕන. ඊළඟට අපි හිතමු වර්ෂාව නැති අවස්ථාවක වර්ෂාව ඇති කරන්න නම් අපි බලපෑම් කරන්න. ඊළඟට ගින්නක් ඇති වෙන අවස්ථාවක ගින්න නිවන්නට නම් අපි සත්‍යක්‍රියාව කරන්න. දැන් ඔය ඕස්ට්‍රේලියාවේ ලැබුගිනි ඇති වුණු අවස්ථාවල එහෙම ඒ විදිහට බොහෝ දෙනා සම්බන්ධ කරගෙන සත්‍යක්‍රියාවන් සිද්ධ කළා. ඉතින් ඒවා ඒ මොහොතේම පළදරපු ආකාරය අපට අත්දකින්නට ලැබුණා. ඒ ඕස්ට්‍රේලියාවේ ලැබුගින්න සමනය කරන්නට රට රටවල් බොහෝම එක ඉන්න පිරිස් දැනුවත් කරලා එකම වෙලාවේ ඡන්ද පිරිත සජ්ජායනා කරලා සත්‍යක්‍රියා කරනකොට ඒ මොහොතේම ඒ ලැබුගිනි අවිලෙන ප්‍රදේශවල හිටපු අපේ දායක පින්නතුන් දුරකථනයෙන් කතා කරලා කිව්වා හම්දුන්නේ දැන් මේ මේ වෙලාවේ දැන් වැස්ස පටන් ගත්තා. දැන් ටික ටික ගින්න නිවිගෙන යනවා කියලා. අන්න ඒ විදිහට ඒ හරියට ඒවා ක්‍රියාත්මක කළොත් ඒ මොහොතේම පැහැදිලිව පෙනෙන ප්‍රතිඵල මතුවෙනවා. සත්‍යක්‍රියාව කියන එක කල්යන දෙයක් නෙමෙයි ඒ වෙලාවෙම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ ඵලය ඒ වෙලාවෙ ලැබෙනවද නැද්ද කියන එක වෙනම කාරණයක්. ඒ අපි බලපෑම් කරන කාරණය වෙනස් වෙන්න ඒ බලපෑම සිද්ධ වෙන්න සක්‍රිය වෙන්න කල්ගත වෙන්න ඒ මොහොතේ ඉඳන්ම ඒක ක්‍රියාත්මක වෙනවා. ඒ මොකද එතන සත්‍යක්‍රියා අපි ප්‍රාර්ථනාවක් හෝ අපේක්ෂාවක් හෝ ආශිර්වාදයක් නෙමෙයි ඒ මොහොතේම මානසික ශක්තිය මෙහෙवला ක්‍රියාත්මක ඒකයි එහි විශේෂත්වය. ඉතින් ඒ නිසා තුන්වෙනි කාරණය තමයි අපි වෙනස් කරන්න යන්නේ මොකද්ද කියලා පැහැදිලි වැටහීමක් අපිට තියෙන්නට ඕන. ඒ වැටහීමත් එක්කලා තමයි අපිට පුළුවන් වෙන්නේ බලපෑම කරන්න. ඊළඟට හතරවෙනි කාරණය තමයි තමන්ගේ මනස අවදි කරගෙන ඒ කියන්නේ තමන් සත්‍යවාදීව සිහි කරන කාරණා එකක් හෝ දෙකක් හෝ කිහිපයක් හෝ ඒ සිහි කරන කරුණු නැවත නැවත නැවත නැවත අවංකව සිහි කරලා ගොඩනගා ගන්න මානසික ශක්තිය අදාළ ඉලක්කය වෙත විශ්වාස විශ්වසනීයව මෙහෙයවීම ඒ මානසික ශක්තිය අදාළ ඉලක්කය වෙත විහිදුවා හැරීම. ඒක තමයි සත්‍යක්‍රියාවේ සිව්වෙනි කාරණේ. එහෙම නැත්නම් ප්‍රබලම කාරණේ. එතකොට අපි සිහිපත් කළා දැන් මේ කුසලය මම සිද්ධ කරලා තිනවා ඒ ඒ සත්‍ය බලයෙන් මෙසේ වේවා කියලා නිකම් ප්‍රාර්ථනාවක් හැටියට කරන දෙයක් නෙමෙයි. ඒ තමන් සත්‍යවාදීව ඒ තමන්ගේ ගුණය හෝ ප්‍රතිපදාව සිහි කරලා ඒ ගොඩනගෙන මානසික ශක්තිය අපි එක්තරා අදිෂ්ඨානයක ස්වરૂපයෙන් අදාළ ඉලක්කය වෙත මෙහෙයවීමකුයි කරන්නේ. ඉතින් එහෙම කිව්වට ඒක කරලා නැති කෙනෙකුට අත්දැකීම් නැති කෙනෙකුට ඒක හරියට වටහා ගන්න බෑ. මේ මෙසේ වේවා කියලා දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මෙහෙම හිතන්නකො. අපි වාඩි වෙලා ඉන්නවා. ඒ වාඩි වෙලා ඉන්නකොට මම නැගිටින්න ඕන නැගිටින්න ඕන කියලා හිතනවා. කොච්චර නැගිටින්න ඕන කියලා හිතුවා වුණත් නැගිට වෙන්නේ නැගිටින්න ඕන කියන චේතනාව ඇති කරගත්තොත් වහාම අපිව නැගිට වෙනවා. දැන් මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් මම කියලා කෙනෙක්වත් නෙමෙයි ඉන්නේ නාම රූප ධර්ම ටිකක්. ඒ නාම රූප ධර්ම ටිකේ අදාළ චේතනාව, චේතනාව කියන්නේ ක්‍රියා සාධක බලය. ඒ ක්‍රියාව ක්‍රියාත්මක කරන බලය තමයි චේතනාව ඒ නිසානේ චේතනහම් භික්කවේ කම්මං වදාමි කියලා කියන්නේ ඒ ක්‍රියාසාධක බලය තමයි කර්ම ශක්තිය හැටියට අනාගත විපාක ඇති කරන්නේ. හැබැයි අපට ඕන වාඩි වෙලා හිත හිත ඉන්න පුළුවන් නැගිටින්න ඕන මේ වැඩේ කරන්න ඕන එහෙම හිත හිත ඉන්න පුළුවන් දැන් ඔය ගොඩක් දෙනා නිදාගෙන ඉන්නකොට උදේට අවදි වුණාම අලසකමින් දැන් නැගිටින්න ඕන මේ වැඩ ටික කරන්න ඕන වැසිකිලි කැසිකිලි යන්න ඕන තේ ටික බොන්න ඕන කෑම උයන්න ඕන ඉතින් ඕවා හිත හිතා ඔහේ ඇඳට වෙලා ඉන්න පුළුවන් හැබැයි හරියට මේ චේතනාව මතුනොත් එකවරම ඇඳෙන් නැගිට වෙනවා. ඒක තමයි චේතනාව. එතකොට අපි නිකන් හිතනවා කියන එක එකක්. චේතනාව තවත් එකක්. ඒ වගේ අර මෙසේ වේවා කියලා නිකන් හිත හිතා ඉන්න එක නෙමෙයි. ඒ අදාළ කාර්ය සාධනය වෙන හැටියට ඒක ක්‍රියාත්මක වෙන හැටියට පැහැදිලි චේතනාවන් මනසේ අවදි කරන්න. ඒක එතනින් තමයි මනස සක්‍රිය වෙන්නේ. ඒ සක්‍රිය වෙනකොට අපේ සිත පමණක් නෙමෙයි ගත තුලත් ඒකට අදාළ ශක්තියින් ක්‍රියාත්මක වෙනවා. ඒවා බාහිරට විහිදෙනවා. එතකොට අන්න ඒ මට්ටමට ක්‍රියාත්මක වෙන දෙයක් තමයි සත්‍යක්‍රියාවේදී සිද්ධ වෙන්නේ. ඉතින් ඒ සඳහා හොඳ මානසික ශක්තියක් අවදි කරගන්න ඕන නැවත නැවත තමන්ගේ ඒ සත්‍යවාදී ගුණය සිහිපත් කරලා. ඉතින් මේක හරියට අපි පුරුදු පුහුණු කළොත් Tamanට අත්දකින්න පුළුවන් ඇත්තටම දැන් ඒවා ඒ විදිහෙන් අත්හදා බලන්න යන්න කියන එක නෙමෙයි මම මේ උදාහරණයක් හැටියට කියන්නේ අපි හිතමු කවුරු හරි ඇවිදින් අපිට තුවක්කුවක් එල්ල කරලා වෙලා වෙඩි තියන්න හැදුවොත් එහෙම හරියට මේ මානසික ශක්තිය කියන්නේ තමන් සත්‍යවාදීව අවංකව ඒ තමන්ගේ ප්‍රතිපදාව හරියට සිහි කරගෙන ඒ කියන નિયમિત මානසික ශක්තිය අවදි කරගත්තොත් අපිට අර වෙඩි තියන්න හැදුවා වුණත් නෑ ඔය වෙඩිල්ල පත්තු කළා වුණත් ඕක මට වදින්නේ නැහැ ඒ කියන්නේ මේ කාරණය සත්‍යක් නම් මේක සත්‍යයි. ඒ ඒ සත්‍ය බලයෙන් ඔය තුවක්කුව පත්තු කළාට ඒ වෙඩිල්ල මට වදින්නේ නැහැ කියන මට්ටමකට උනත් විශ්වාසයක් අවදි කරන්න පුළුවන්. මං කිව්වේ ඒකයි ඒ වගේ જાති කරන්න හොවත් අදා බලන්න යන්න එපා. මොකද Tamanට හරියටම මනසේ ස්වභාවය හඳුනා ගන්න උදාහරණයක් හැටියට පමණයි ඒ කාරණේ අපි සිහිපත් කළේ. අපිට යම්කිසි කෙනෙක් එහෙම හානි කරන්න උත්සාහ කරනවා නම් අපි ඒක වළක්වා ගන්න මගහැර යන්නට ක්‍රියාත්මක වෙන්න ඕන. හැබැයි අපිට එහෙම වළක්වන්න කිසිම ක්‍රමයක් නැති අවස්ථාවක බඳු තත්වයක් ඇති වුණොත් අපිට මේ කියන සත්‍යක්‍රියාව එතනදී යොදා ගන්න පුළුවන්. ඉතින් තමන් වෙනුවෙන් සත්‍යක්‍රියාව යොදා ගන්න එක පහසු නැහැ. අනුන් වෙනුවෙන් සත්‍යක්‍රියාව තාම සාර්ථකව යොදා ගන්න පුළුවන්. තමන් වෙනුවෙන් යම්කිසි චිත්ත අදිෂ්ඨානයක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද සත්‍යක්‍රියාව කියන එක එහෙම Taman වෙනුවෙන් තරම් සාර්ථක නොවෙන්නට හේතුව තමයි අර ආශිර්වාදය වගේ දැන් ආශිර්වාදය කියන එක අපි පිරිත් කියාගෙන Taman විසින්ම පිරිත් කියාගෙන Tamanටම ආශිර්වාද කරගත්තයි කියලා Tamanට පිරිත් සජ්ජායනා කළොත් ඒ පිරිත් සජ්ජායනා කිරීමේ යම් ශක්තියක් Tamanට ලැබෙනවා ඒක පිරිත් සජ්ජායනා කිරීමේ ශක්තිය ඒ තුලින් ගතසිත සැහැල්ලු වීමක් තියෙනවා අර ආශිර්වාදය කියන එක තව කෙනෙකු විසින් Taman වෙත පැමිණෙන්නට ඕන. ඒ ඒකේ යම් වෙනසක් තියෙනවා. ඒ වගේ තමයි සත්‍යක්‍රියාවත් අදිෂ්ඨානයක්. මම මේ විදිහෙන් මෙහෙම කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ මොහොතේ මේ උවදුර වලකින්නට ඕන කියලා Tamanට යම්කිසි චිත්ත අදිෂ්ඨානයක් ඇති කරගන්නට පුළුවන්. අර සත්‍යක්‍රියාව කියන එක අපිට පාවිච්චි කරන්න වඩාම සාර්ථක වෙන්නේ අන් අය වෙනුවෙන් ඒක පාවිච්චි කිරීම. ඉතින් ওই විදිහට අපි හරියට හඳුනාගත්තාම හරියට තේරුම් ගත්තාම අපිට සත්‍යක්‍රියාව નિවරදිව පාවිච්චි කරන්න පුළුවන් බොහෝ දෙනාගේ යහපත සඳහා. ඉතින් සත්‍යක්‍රියාව යොදා ගන්නවා නම් එහෙදි මේ කියන කරුණු හතර ගැන අවධානය යොමු කරන්නට ඕන. පළමු කාරණය තමයි තමන් අද්දුටු සත්‍යක් වෙන්නට ඕන. දෙවැනි කාරණය මානසික විශ්වාසය තහවුරු වෙන්නට ඕන. තුන්වෙනි කාරණය තමන් බලපෑම් කරන්නට යන කරුණ පිළිබඳ පැහැදිලි වැටහීමක් තියෙන්නට ඕන. හතරවෙනි කාරණය තමයි ඒ කරුණ අරමුණු කොටගෙන මානසික ශක්තිය මෙහෙවන්න ඕන. මේක හරියටම දුන්නක ඊතලයක් තියලා දුනු දිය ඇදලා වේගය අරගෙන අදාළ ඉලක්කයට ඊතලය විදින්නාසේ කාර්යයක් තමයි අපිට සත්‍යක්‍රියාවේදී කරන්න වෙන්නේ. දැන් අපි දුන්නේ ඊතලයේ තියලා දුනු දිය ඇදලා තමයි ඒකට අවශ්‍ය ජවය ගන්න, බලය ගන්න. ඒ වගේ තමයි සත්‍යවාදීව තමන්ගේ ගුණය ප්‍රතිපදාව නැවත නැවත සිහි කරලා තමයි අපි ඒ අවශ්‍ය මානසික ශක්තිය අවදි කරගන්නේ. හැබැයි අර දුන්න හරි ඊතලයේ හරි අත හරි සෙලවුනොත් අදාළ ඉලක්කය වරදිනවා. ඒ වගේ අපේ මනස සැලුනොත් සැකසංකායති වුණොත් වික්ෂිප්ත වුණොත් ඒ අදාළ ශක්තිය ගොඩ නැගෙන්නේ නැහැ. අදාළ ඉලක්කයට ඒක මෙහෙවන්න බෑ. ඒ වගේ තමයි අපි ඊතලය හොඳට තහවුරු කරලා තියලා දුන්න සෙලවෙන්නේ නැතුව ඊතලය සෙලවෙන්නේ නැතුව තියාගෙන ඊට පස්සේ අදාළ ඉලක්කය හරියට හඳුනා ගන්න. එහෙම නැත්නම් ඒ ඉලක්කයට යන්නේ නැහැ. ඒ වගේ තමයි අපි වෙනස් කරන්න යන කාරණේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඊට පස්සේ හොඳට දුනුදිය ඇදලා වේගය අරගෙන අර ඊතලය මුදා හරින්නට ඕන අදාළ ඉලක්කයට. ඒ වගේ තමයි මානසික ශක්තිය මෙහෙවේ. ඉතින් මෙන්න මේ විදිහට අපේ ජීවිතේ අපි ටික ටික හරි සුළු ප්‍රමාණයෙන් හරි මේවා ක්‍රියාත්මක කරලා බලන්නට ඕන අත්දැකීම් ලබන්නට ඕන ඒ අත්දැකීම් ලැබෙන ලැබෙන ප්‍රමාණයත් එක්ක තමයි අපට විශ්වාසය තහවුරු වෙන්නේ මේ තුලින් අපට සත්‍යක්‍රියාව තුලින් ආශිර්වාදයේ තුලින් අනිත් අයගේ අකුසල කර්ම විපාක යටපත් කරන්න සහාය වෙන්න පුළුවන් ඉතින් ඒකෙන් Tamanට ඇති ප්‍රයෝජනයක් නෑ නේද කියලා කෙනෙකුට හිතෙනවා නම් ඒ සිතුවිල්ලම තමයි තමන්ගේ මනස දුර්වල වෙන කාරණේ වෙන්නේ. මොකද අපි දේවල් කල යුත්තේ ආත්ම අර්ථය සඳහා පමණක් නෙවෙයි පරාර්ථය සඳහාත් අපි ක්‍රියාත්මක වෙන්න ඕන. එතෙන්දී තමයි මෙත්තාව, කරුණාව, මුදිතාව මේ ගුණාංග දියුණු වෙන්නේ. ඉතින් අන් කෙනෙකුට පැමිණෙන දුක පීඩාව දුරු කරන්න අපි තුල ඇති වෙන උනන්දුව තමයි කරුණාව. ආශිර්වාදයට සත්‍යක්‍රියාවට කරුණාව මූලික කාරණයක් වෙනවා. ඊළඟට අන් අය සුවපත් කිරීමේ උනන්දුව. එතන තමයි මෙත්තාව. දුක අවම කිරීමේ උනන්දුව කරුණාව, සුවය ඇති කිරීමේ උනන්දුව මෙත්තාව. එතකොට මෙන්න මේ මෙත්තාව සහ කරුණාව තමයි අපිට මේ ආශිර්වාදය සහ සත්‍යක්‍රියාවේදී පදනම වෙන්නේ. ඒ මෙත්තා කරුණා පාදක කොටගෙන අන් අයගේ දුක් දුරු කරන්නට සුවය ඇති කරන්නට අකුසල කර්ම විපාක යටපත් කරලා ජීවිතය සුරක්ෂිත කරලා සහනය සුවය සලස්වන්නට අපට ඔය කියපු ආශිර්වාදය සහ සත්‍යක්‍රියාව ප්‍රයෝජනයට ගන්න පුළුවන්කම තියෙනවා